ආයිබෝන් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ හරිම අපූරු ඒ වගේම හරිම ගැඹුරු කතාවක් ගැන. මේක නිකම්ම නිකම් කතාවක් නෙවෙයි. අපි වචන පාවිච්චි කරන විදිහ ගැන, sannivedanයේ බලය ගැන අපිට අදටත් හුණක් දේවා කියලා දෙන ඉගැන්වීමක්. මේ කතාව එන්නේ අබේ රාජකුමාර සූත්‍රයෙන්. හොඳයි. අපි එහෙනම් මේ කතාවේ ඇතුළතම ගිහින් බලමු. හරි. අපි පටංගමු මුළු කතාවටම මුල් වෙන ප්‍රශ්නයෙන්ම. කවුරුවරි කියන දෙයක් අනිත් අයට අහන්න අප්‍රසන්න නම්, ඒ අය අකමැති නම් ප්‍රඥාවන්ත කෙනෙක් ඒ වගේ වචනයක් කියන්න ඕනද? මේක තමයි මුළු කතාවෙම කේන්ද්‍රීය ප්‍රශ්නය. මේ කතාවේ ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. එකක් තමයි අභය රාජකුමාරයා, අනිකා තමයි ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ දාර්ශනිකයෙක් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිවාදී ගුරුවරයෙක් වන නිගණ්ඨනාත පුත්ත. ඉතින් මේ නිගණ්ඨනාත පුත්ත බුදුරජාණන් වහන්සේව ප්‍රසිද්ධ විවාදයකදී උගුලකට අහු කරගන්න වචනයෙන්ම පරද්දන්න හරිම සූක්ෂම සැලස්මක් හදනවා. ඉතින් නිගණ්ඨනාත පුත්ත කොහොමද කුමාරයාව මේකට පොළඹවගන්නේ? කීර්තිය සහ පිළිගැනීම කියන දේ පාවිච්චි කරලා. ඒ කාලේ ඉන්දියාවේ දාර්ශනික විවාද කියන්නේ හරිම වැදගත් දෙයක්. විවාදයකින් දිරනවා කියන්නේ තමන්ගේ දර්ශනය තමයි ශ්‍රේෂ්ඨ කියලා ඔප්පු කරනවා වගේ වැඩක්. ඉතින් ඔහු කුමාරයාට කියනවා ඔබ ගිහින් ගෞතමයන්ව මේ ප්‍රශ්නෙන් පැරද්දුවොත් අබේ කුමාරයා මහා බලසම්පන්න ශ්‍රමණ ගෞතමයන්ව පවා වාදයකින් පැරදුවා කියලා රට පුරාම ඔයාගේ නම ප්‍රසිද්ධ වෙයි කියලා. මෙන්න මේක තමයි උගුල. හරිම සූක්ෂමව හදපෝ එක. හිතන්නකෝ බුදුරජාණන් වහන්සේ කිව්වොත් ඔව් මම අනුන්ට අප්‍රිය වචන පවසනවා කියලා. එතකොට අබේ කුමාරයට අහන්න පුළුවන් එහෙනම් ඔබතුමායි සාමාන්‍ය මිනිස්සු අතර වෙනස මොකක්ද? සාමාන්‍ය මිනිස්සු තරහ ගියාම අනුන්ට රිදෙන කතා කියනවනේ කියලා. හරි. එහෙම නැතුව උන්වහන්සේ කිව්වොත් නෑ මම කවදාවත් අනුන්ට අප්‍රිය වචන කියන්නේ නැහැ කියලා. එතකොට අහන්න පුරුවන්. එහෙනම් ඇයි ඔබ වහන්සේ තමන්ගේම ඥාති සහෝදරයා වුණු දේවදත්ත අපාගත වෙනවා කියලා? එයාට එච්චරටම අප්‍රසන්න අනාවැකයක් කිව්වේ කියලා. දෙපැත්තෙම අගුලි දාලා. සූත්‍රයේ මේක උපමා කරන්නේ උගුලේ හිරවුණු යකඩ ගුලියකට. ගිලින්නත් බෑ, වමරන්නත් බෑ. කොයි උත්තරේ දුන්නත් පරදින විදිහට තමයි මේ උගුල හදලා තියෙන්නේ. ඉතින් දානෙකින් පස්සේ අබේ කුමාරයා මේ සැලසුම් කරපු ප්‍රශ්නය අහනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව බලන්න උන්වහන්සේ අර ඕ හෝ නැහැ කියන දෙබිඩි උගුලට අහු වෙන්නෙම නැහැ. උන්වහන්සේ එකපාරට මේ උගුල මගහරිනවා. උන්වහන්සේ දේශනා කරනවා කුමාරයා, ඔය ප්‍රශ්නෙට එක පැත්තකට විතරක් දෙන කෙලින් උත්තරයක් දෙන්න බෑ කියලා. මේකින්ම පේනවා හැම ප්‍රශ්නයක්ම කළු සුදු විදිහට බලන්න බැරි බව උන්වහන්සේ තීරුම් ගන්නා ආකාරය. මෙතනදී බුදුරජාණන් වහන්සේ කරන දේ හරිම පුදුමයි. උන්වහන්සේ කෙලින්ම විවාදයට උත්තර දෙනව වෙනුවට ඒ වෙලාවේ කුමාරයාගේ ඔඩොක්කුවේ ඉන්න සිඟිති පුතාව දකිනවා. ඊට පස්සේ උන්වහන්සේ මුළු සංවාදයම බුද්ධිමය තර්කයකින් අයින් කරලා හදවතට කතා කරන කරුණාවන්ත සංවාදයකට පරිවර්තනය කරනවා. බලන්න උන්වහන්සේ අහන ප්‍රතිප්‍රශ්නය. උන්වහන්සේ කුමාරයාගෙන් තර්කයක් ගැන නෙවෙයි අහන්නේ. පියෙක් විදිහට උහුට දැනෙන ගැඹුරුම හැඟීමක්. ඒ කියන්නේ දරු සෙනෙහස අවදි කරවනවා. මේ ප්‍රශ්නයත් එක්ක වාදය කියන දේ සම්පූර්ණයෙන්ම පැත්තකට යනවා. කුමාරයා දෙන උත්තරේ හරිම වැදගත්. ඔහු කියනවා ස්වාමිනී මම මුලින්ම හිමින් සෙරේ අයින් කරන්න බලනවා. ඒත් බැරිම වුණොත් දරුවාගේ ඔළුව තදින් අල්ලගෙන මගේ ඇඟිල්ල දාලා කටින් ලේයවත් කමක් නෑ කියලා අර ගල්කටේ එළියට ගන්නවා. ඇයි එහෙම කරන්න කියලා ඇහුවම කුමාරයා කියනවා වෙන මොකටවත් නෙවෙයි ස්වාමිනී, දරුවා කෙරෙහි මට තියෙන අනුකම්පාව නිසා කියලා. ඒ කියන්නේ తాවකාලික වේදනාවකට වඩා දරුවාගේ ජීවිතය බේරා ගැනීම කියන යහපත් ප්‍රතිපරය වැදගත්. ඒ ක්‍රියාවට මුල් වෙන්නේ තරහක් නෙවෙයි ගැඹුරුම කරුණාව. හරි. දැන් තමයි අපි මේ සූත්‍රය හරියටම එන්නේ. බුදුරජාණන් වහන්සේ අබේ කුමාරයාගේම අර කරුණාවන්ත තර්කය පාවිච්චි කරලා අපි වචන පාවිච්චි කරන්න ඕන කොහොමද කියන එකට විශිෂ්ට රාමුවක් ගොඩනගනවා. මේ රාමුව හරිම පැහැදිලි. වචනයක් කියන්න කලින් අනිවාර්යයෙන්ම සලකා බලන්න ඕන කරුණු දෙකක් තියෙනවා. එකක් ඒක සත්‍ය වෙන්න ඕන. අනික ඒක ප්‍රයෝජනවත් වෙන්න ඕන. ඒ කියන්නේ ඒකෙන් යහපත් ප්‍රතිඵලයක් ලැබෙන්න ඕන. යම්කිසි වචනයක් බොරු නම් එහෙම නැත්නම් ඇත්ත වුණත් ඒකෙන් කිසිම යහපතක් වෙන්නේ නැත්නම් තථාගතයන් වහන්සේ ඒක කියන්නේ නැහැ. ඒක ප්‍රියද අප්‍රියද කියන එක දෙවෙනි කාරණයක්. හැබැයි වැදගත්ම දේ තමයි සත්‍ය සහ ප්‍රයෝජනවත් වචනයක්. ඒක අහන්න ප්‍රසන්න වුණත් අප්‍රසන්න වුණත් ඒක කියන්න සුදුසුම වෙලාව දැනගෙනමයි කියන්නේ. කාලය තමයි මෙතන තීරණාත්මක හරියටම අර කුමාරයා Tamanගේ පුතාට පොඩි වේදනාවක් දීලා හරි ගල් කැටේ අයින් කළා වගේම තමයි බුදුරජාණන් වහන්සේ වචන තෝරගැනීම පිටපස තියෙන්නේ සියලු සත්වයන් කෙරෙහි පවතින මහා කරුණාවමයි. දේවදත්ත ගැන කියූපු අර අප්‍රිය අනාවැකිය පවා කිව්වේ ද්වේෂයෙන් නෙවෙයි. ඒක කිව්වේ අනිත් අයටත් ඒ වගේ වැරදි මාර්ගයක නොයන්න අනුකම්පාවෙන් කරන ලද අවවාදයක් විදිහට. ඒක තමයි මෙතන තියෙන වැදගත්ම කාරණය. දැන් බලන්න කුමාරයාගේ වෙනස. එයා ආවේ බුදුන්ව වාදයකින් පරද්දන්න. ඒ දැන් යා සම්පූර්ණයෙන්ම පැහැදිලිලා සත්‍ය ඉගෙන ගන්න උනන්දු ශිෂ්‍යෙක් වෙලා. ඉතින් ඔහු ඊළඟට අහන්නේ සැබෑ ප්‍රඥාවේ ස්වභාවය ගැන ප්‍රශ්නයක්. ඔබ වහන්සේ මේ වගේ උත්තර දෙන්න කලින් සූදානම් වෙනවද? එහෙම නැත්නම් ඒ වෙලාවෙම හිතට එනවද කියලා. බලන්න බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ අපූර්ව ක්‍රමය උන්වහන්සේ ආයමත් ප්‍රශ්න හරවන්නේ කුමාරයා හොඳටම දන්න දෙයක් පැත්තට. Taman දන්න දෙයක් හරහා නොදන්න දෙයක් පහසුවෙන් පහදා දෙනවා. කුමාරයාගේ උත්තරේ තියෙන විශ්වාසය බලන්න. ඔහු කියනවා ස්වාමිනී මම රත ශිල්පය ගැන කොච්චර ගැඹුරට දන්නවද කියනවනම් කවුරු හරි රතයක කොටසක් ගැන ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තරේ මට කලින් හිතාගෙන ඉන්න ඕනේ ඒ මොහොතේම નિરાයාසයෙන් සහ නිවැරදිව මට උත්තරේ පහළ වෙනවා කියලා. ඒ කියන්නේ ඒක කටපාඩම් කරපු දැනුමක් නෙමෙයි අත්දැකීමෙන්ම ලැබුණු ප්‍රවීණත්වයක්. ඔන්න ඕක තමයි බුදුරජාණන් වහන්සේගේ කාරණයක්. උන්වහන්සේ යථාර්ථයේ ස්වභාවය එහෙමත් නැත්නම් ධර්ම ධාතුව සම්පූර්ණයෙන්ම අවබෝධ කරගෙන ඉන්න නිසා ඕනෑම ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර නියම වේලාවට નિરાයාසයෙන්ම පහළ වෙනවා. ඒක කටපාඩම් කිරීමක් නෙමෙයි ලෝකයේ මූලිකම ස්වභාවය පිළිබඳව තියෙන ගැඹුරුම අවබෝධය ප්‍රතිඵලයක්. ඉතින් කතාවේ අවසානයේ වෙද්දී අභියෝග කරන්න ආපු අබය කුමාරයා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවෙන් කොච්චර පැහැදෙනවාද කියනවනම් ඔහු අභියෝග කරන්නෙක්ගේ තැනින් උන්වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත්වෙනවා. ඔහු තෙරුවන් සරණ ගිහින් ජීවිත කාලය පුරාවම උපාසකයෙකු ලෙස ඉන්න බවට ප්‍රතිඥා දෙනවා. ඉතින් මේ සම්පූර්ණ ඉගැන්වීමම අපේ එදිනදා ජීවිතයට දාගන්න පුළුවන් ප්‍රායෝගික පිරික්සුම් ලැයිස්තුවක්. හැබැයි මේක එක රැයකින් කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා ක්‍රමානුකූලව පුරුදු වෙන්න පුළුවන්. පළවෙනි පියවර විදියට Tamanගේ කතාව වෙනස් කරන්න යන්නේ නැතුව සතියක් විතර Taman කියන දේවල් ගැන නිකමට නිරීක්ෂණය කරන්න. ඊට පස්සේ රැකියාවේදී යවන ඊමේල් එකකට විතරක් එම නැත්නම් පවුලේ කෙනෙක් එක්ක කරන කතාබහකට විතරක් මේ පෙරහන දාලා බලන්න. උදාහරණයක් විදියට කෙනෙක්ගේ අඩුපාඩුවක් පෙන්වා දෙන එක සත්‍ය සහ ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. හැබැයි ඒක හැමෝම ඉස්සරහා කියනවට වඩා තනියම සුදුසු වෙලාවක සුදුසු තැනකදී කියන එක තමයි වැදගත්. ඒ වගේම ඇහෙන ඕපාදූපයක් ඇත්ත වෙන්න පුළුවන්. නමුත් ඒකින් කාටවත් යහපතක් වෙන්නේ නැත්නම් ඒක නොකිය ඉන්න එක තමයි ප්‍රඥාවන්තකම. අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන අපි හැමෝම ටිකක් හිතලා බලමු. අපි ජීවත් වෙන්නේ බොත්තමක් උබපු ගමන් ලෝකයේ අනිත් කොනට වචනයක් යවන්න පුළුවන් වේගවත් ඩිජිටල් ලෝකයක. ඉතින් අපි කතා කරන්න, ටයිප් කරන්න, පෝස්ට් එකක් දාන්න කලින් මේ අවුරුදු 2500ක් පරණ ඒත් හරිම සරල පෙරහන පාවිච්චි කරන්න මොහොතක් නැවතුණත් අපේ ජීවිත, අපේ මිනිස් සම්බන්ධතා කොයිතරම්නම් යහපත්, ගැඹුරු සහ අර්ථවත් ඒවා වේවිද?